තාම යන්න බැරි උනේ නිවනට. අපි බෞද්ධයන් වශයෙන් සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂාව නිවන් දකින්න. නිවන දකින්න පුළුවන්. හැබැයි ඊගාව භවේ නෙමෙයි. මේ භවේ. දකින්නවා කියන්නේ දර්ශනය. එහෙනම් නිවන් දකින්න ඇත්ත. නිවුණ බව දකින්න. එහෙනම් නියුණු බව දකින්න නම් ඇවිලෙන්න එපා. ඇවිලෙනවා. මේ ඉන්ද්‍රියන් ඔක්කොම ඇවිලෙනවා. ත්‍රජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි. ඇස ගිනි ගන්නවා. කන ගිනි ගන්නවා. නාසය ගිනි ගන්නවා. දිව ගිනි ගන්නවා. ශරීරය ගිනි ගන්නවා. මනස ගිනි ගන්නවා. මොනේ? රාග ගින්නේ. දේශ ගින්නේ. මෝහ ගින්නේ. ඇවිලෙනවා. නිවුණා. ඒ නිවනයි. ඒට යන මාර්ගය විවෘත කරන්නේ. ඒට යන මාර්ගය පැහැදිලි කරන්නේ. 이르දි ප්‍රාතිහාර්ය තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු ධර්මයක්. අහසින් යනවා. පොළවේ කිමිදෙනවා. වතුරේ ඇවිදිනවා. එක්කෙනෙක් 1000ක් කළා පෙන්නනවා. 1000ක් එක්කෙනෙක් කළා පෙන්නනවා. බිත්තියක්, පර්වතයක්, විදගෙන එහා පැත්තට යනවා. අන් අයගේ සිත් තුළ තියෙන අදහස කියනවා. බුදුරජාන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. ආදේශනා ප්‍රත්‍යහාරය. ඒකත් ප්‍රතික්ෂේප කළා. ඒකට කියන්නේ ಪರಿචිත්ත විඥානන ඥානෙ. අන් අයගේ සිත් තුළ තියෙන අදහස කියනවා. දැන් වර්තමානයේ මේ මොහොත වෙනකොට ඇමරිකාවෙත් එක්කෙනෙක් ඉන්නවා. අන් අයගේ සිත් තුළ තියෙන අදහස කියනවා. ඒක බුදුදහම නෙමෙයි. ඒකත් ප්‍රතික්ෂේප කළා. එහෙනම් බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ ප්‍රාතිහාර්ය මොකක්ද? ප්‍රාතිහාර තුනයි. 이르දි ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය හා අනුශාසනා ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්ය තමයි තථාගතයන් වහන්සේ අනුදැන වදාලේ අගය කළේ වර්ණනා කළේ ප්‍රශංසා කළේ. ඒ තමයි මගේ ශාසනයේ බික්කු බික්කුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන් අතරින් යමෙක් නිවන් මඟ විවෘත කරනවා නම් නිවනට පාර කියනවා නම් නිවන් මඟ බෙදලා දක්වනවා නම් ඒක තමයි ප්‍රතිහාරය. එයි සියලු දුක් වලින් නිදහස් කරනවා. දුක් අපි හිතනවා සැපයි කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ සැපයි කියලා තැනක් තියෙනවා නම් ඒක දේශනා කරනවා. දේශනා කළා නෑ. මහණෙනි මම මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක 31ක් අයිති. ඒකට කියනවා සක්වල කියලා. කාම ලෝක 11යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. 16යි 11යි 27යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි 31යි. ඔය 31කට කියනවා සක්වල කියලා. මහණෙනි. මේ සක්වලවල් කෝටි 10000ක් ඇමරිකාවෙන් තම එකක්වත් හොයාගන්නේ. මේවැනි සක්වලවල් කෝටි 10000ක් මට දොරකඩ හිටගත්තාම මිදුල වගේ පේනවා. දොරකඩ හිටගත්තොත් මිදුල හොඳට පේනවා. අන්න ඒ වගේ මට දර්ශනය වෙනවා මගේ මනසට. කෝටි 10000ක් සක්වලවල්. ඒ බුද්ධියෙන් තමයි දේශනා කළේ මේ ධර්ම. ඒ නිසා තමයි ලෝකේ තවත් කිසි කෙනෙකුට සම නැත්තේ අසම සම. තවත් බුදු කෙනෙකුට විතරයි සම. ඒ සද්ධාවෙන් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්න. අපි අහන්නේ තරම් ශ්‍රේෂ්ඨ උතුම් පුච්චලයක් දේශනා කරපු විවරණය කරපු පහදලා දීපු ධර්මයක්. හැබැයි මේ ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඕනේ. එතකොට තමයි මේ ධහමෙන් ප්‍රයෝජන ලබන්න පුළුවන්. අපි ඒ අනුව අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් මම මේ භවයේ තුල මං කොහොම හරි නිවනින් සැනසෙනවා. බැරි කමන්නේ. ඒකට අවශ්‍ය කරන්නේ අදිෂ්ඨානය. ඒක පාරමිතාවක්. අදිෂ්ඨාන පාරමිතා, වීරිය පාරමිතා, උත්සාහයක් ඕනි, උනන්දුවක් ඕනි, කැපවීමක් ඕනි. අපි හොයන්නේම පස්කම් සැප. ඔය හාත්පසින් අනිත් පැත්තේ සැප තියෙන්නේ. ඔය පස්කම් සැප తాවකාලිකයි. අනිත්‍යයි, අස්තිරයි. සදාකාලික සැප ඇති තැනක් තියෙනවා. ඒ සදාකාලික සැප ඇති තැන තුල જાතියක් නැහැ. හටගැන්මක් නැහැ. ජරාවක් නැහැ. දිරීමක්, පළුදු වීමක්, කැඩීමක්, බිඳීමක්, හානියක් නැහැ. ව්‍යාධියක් නැහැ. කිසිම ලෙඩ රෝගයක් නැහැ. ව්‍යාධි සහ මුලින්ම අවසන්. මරණයක් නැහැ. අමරණීය. ශෝකයක් නැහැ. සදාකාලික ශෝකයක් නැහැ. කනගාටුවක් නැහැ. හැඬීමක් නැහැ. වැළපීමක් නැහැ. කායික දුක්ඛයක් නැහැ. මානසික දෝමනස්යක් නැහැ. ප්‍රියන්ගෙන් වෙන් වුණා කියලා සිත අපහසුතාවයටපත් වෙන්නේ. අප්‍රියන් එක්ක එකතු වුණා කියලා සිත අපහසුතාවයටපත් වෙන්නේ. කැමැති දෑ නොලැබුණා කියලා ශෝකයක් නැහැ. ඒ ශෝකය සදාකාලිකම අවසන්. ඒ තමයි නිවන. දැන් මේවා තියෙනවා. ඔය සියලු ඒවා තියෙනවා. එහෙනම් ඕවා සැපයිද? කාම ලෝකෙත් තියෙනවා. රූප ලෝකෙත් තියෙනවා. අරූප ලෝකෙත් තියෙනවා. අරූප ලෝකේ ජාතියයි මරණයයි තියෙනවා. ජරා ව්‍යාධි නැහැ. රූප ලෝකෙත් ජාතියයි, ඒ කියන්නේ හටගැන්ම, පහළවීම තියෙනවා. බිඳිලා අවසන් වීමක් තියෙනවා. ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ. දිව්‍ය ලෝකෙත් එහෙමයි. ජාතිය තියෙනවා මරණේ තියෙනවා. ජරාවක් නැහැ, ව්‍යාධියක් නැහැ. මනුස්ස ලෝකේ ඔක්කොම තියෙනවා. අනිත් සෑම තැනකම ඔක්කොම තියෙනවා. තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, නිරේ ඔක්කොම තියෙනවා. එහෙනම් මේවෙන් මිදෙන එක හොඳයිද? තවත් දුරටත් මේවා ප්‍රාර්ථනා කරන එක හොඳයිද? මිදෙන එක හොඳයි. එතනටයි බණ කියන්නේ. මේ ධර්මදේශනා මාලාවේ මාතෘකාව සසරින් නිවනට ඒකට මාර්ගයක් විසුද්ධි මාර්ගය. සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි. මොකද්ද? ශරීරය නෙමෙයි, මනස, සිත, විඥානය, මානසිකාරය. හොඳටම පිරිසිදුයි. ඒ තමයි බුද්ධ. පසේ බුදුරයන් වහන්සේ, රහතන් වහන්සේ. එතනින් මෙහා තියෙන සියලුම දෙනා එතනින් මෙහා එන සියලුම දෙනාගේ සිත්වල කෙලස් තියෙනවා. එහෙනම් නික්ලේශී සිතක්. ආයි නැවත අපිරිසිදු නොවන සිතක්. කිලිටි නොවන සිතක්. අපිට තාම ඇති කරගන්න බැරි වුණා. ඒකේ ප්‍රතිඵල තමයි අර 11 සාකාරේ ගිනි. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායස. නැවතත් හොයනවද? නැවතත් පතනවද? කාමයන්ගෙන් සම්පූර්ණ අනිත් පැත්තේ තියෙන්නේ. අපි ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙනවා යම් දෙයක් කරලා පංචකාම සම්පත්තිය එපා. ඔක වින්දානන්ත ප්‍රමාණ. අපි ප්‍රාර්ථනා කළ යුත්තේ නිවනයි. සදාකාලික සනසිල්ලක්. බුදුරජාණන් වහන්සේ කාමයන්ගේ උපරිම ආස්වාදයේ වින්දා. රම්ම්‍ය සුරම්ම්‍ය සුබ කියලා සුවිසල් මන්දිර තුනක් තිබ්බා. රජුගේ පුතා සක්විති රජකම ලබන්න තිබුණා. අතහැරලා පෙන්වන්නේ ප්‍රායෝගිකව අපට සැනසෙල්ල කොතනද තියෙන්නේ කියන එක. ආරණ්‍යගාරගතව රුක්කමූලගතව ශුන්‍යගාරගතව ඉපදුනේ ගහක් යට බුදු වුනේ ගහක් යට පිරිනවන් පෑවි ගහක් යට ඇයි අර මාලිගාවල් නෑ එතන සැප සියල්ල අතහැරීම තුල සැප තියෙන්නේ අපි හිතනවා ලංකර ගැනීම තුල සැප කියලා ඒක දික්තියක් දික්ටි කියන්නේ වැරදියට දැක්කා අතහැරලා බලන්න සිතට මොනතරම් සහනයක් ලැබෙනවද කියලා පොඩි දෙයක් අතහරින්න අතහරිනවා කියන්නේ අතහැරියා ආයි හොයන්න බලන්න විමසන්න කල්පනා කරන්න බෑ. උදාහරණයක් කියන්න. අපි ප්‍රිය කරන වස්තුන් තියෙනවා ලක්ෂ ගාණක්. ළඟින්ම ප්‍රිය කරන හොඳටම ප්‍රිය කරන එක වස්තුවක් ගන්න. හොඳටම ප්‍රිය කරන පුංචලෙක් ගන්න. වැඩිපුරම ප්‍රිය කරන. ඒ දෙන්නව සිතින් අතහරින්න. අතහරිනවා කියන්නේ ආයි කල්පනා කරන්න, හොයන්න, බලන්න, විමසන්න බෑ. ඒක තමයි අතහරිනවා කියන්නේ. අතහැරලා බලන්න. සිතට විවේකයක් නැද්ද කියලා. සැනසෙල්ලක් නැද්ද කියලා තියෙනවා. අපි සිත අවිවේකී කියන්නේ සිත බරයි කියන්නේ ඇයි? ලං කරගෙන වැඩි. එකතු කරගෙන වැඩි. ගොඩ ගහගෙන වැඩි. එතකොට අපිට තියෙනවා කල්පනා කරන්න දෙයක් තියෙනවා. සොයා බලන්න දෙයක් තියෙනවා. කල්පනා කරනවට කියනවා විතර්ක කියලා. සොයා බලනවා සොයා බලනවට කියන ਵਿਚාර කියලා. නැද්ද? කාම වස්තුන් කෙරෙහි කල්පනා කරන සොයා බලනවා. ගෙවල් දරවල් යාන වාහන ඉඩ කඩන් මිල මුදල් රන් රිදී මුතු මැණික් අඹු දරුවෝ ඥාති මිත්‍රාදී කල්පනා කරන්නේ නැද්ද? හොයා බලන්නේ නැද්ද? එතකොට සිතට වෙහෙසක් නැද්ද? කල්පනා කළ බලන්න. වෙසයි. අතහරන්නේ අල්ලගෙන ඉන්නේ. එහෙනම් අතහරපු තැන සනසිල්ල තියෙනවා. ඒ සඳහා යන ගමනේ අපි පිරිසිදු වීම දෙකක් මේ වෙනකොට දේශනා කරලා තියෙනවා. සීලයෙන් වඩාත් පිරිසිදුයි. පංචශීලයේ තියෙන. ඒ හොඳටම ප්‍රමාණවත්. පංචශීල. පුළුවන් නම් පොයදාට අටසිල් ගන්න. මොකද පහක් රකින්න කෙනෙකුට පුළුවන්කම තියෙන අටක් ආරක්ෂා කරන්න. 29 දවස් දවස් 29ෙම පන්සිල්වත් නැත්තම් පොයදාට ගිහලා ආම්දුරංගෙන් අටසිල් ගත්තට පිහිටන්නේ. පහක් රකින්න බැරිව කොහොමද අටක් රකින්නේ? කොහොමද බැහැ? එහෙනම් පහක් ආරක්ෂා කරගන්න. ඒකට කියන අරියකාන්ත සීල්. අරියකාන්ත අරිය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ කාන්ත කියන්නේ ලස්සන මනාප. සීල් කියන්නේ සංවරයි. පන්සිල්. ඒ හොඳටම ඇති. ඊට පස්සේ චිත්ත විසුද්ධි ගැන කතා කරලා තියෙනවා පෙර ධර්ම දේශනා රාශියක් තියෙනවා. ඒවා කිය බැලුවනම් ඇහුවනම් තේරුම් ගන්න ඇති. එහෙම නැත්නම් තියෙනවා. බලන්න සෑම බ්‍රාස්පතින් දම උදේ 8 ඉඳන් 9 වෙනකන් යනවා බෞද්ධ රූපහායිනී ආයි බෞද්ධ ගුවන් විදුලිය යනවා රාත්‍රී 10ට ආයි රාත්‍රී 12ට යනවා මේ ධර්මදේශනා මාලාව දිගටම අහන්න නැත්තම් එක ධර්මදේශනාවක් අහලා ඊගාව ධර්මදේශනයක් දෙකක් මගහැරුණොත් ඔයාලට මේක අල්ලගන්න අමාරුයි දිගටම ඇහුවොත් පුළුවන් එහෙනම් අපි මීට කලින් දේශනා කරේ ditthi visuddhi දිට්ටි කියන්නේ දකිනවා. දිට්ටි දකිනවා. විසුද්ධි සුද්ධ පිරිසිදු වීම විසුද්ධි වඩාත් පිරිසිදුව දකිනවා. පැහැදිලිව දකිනවා. निराවුල්ව දකිනවා. ඒකට කියනවා දිට්ටි විසුද්ධි කියලා. විසුද්ධි මාර්ගේ හතක් තියෙනවා. සප්ත විසුද්ධි. ඒකෙන් මේ තුන්වෙනි එක. මෙතන ඉඳලා තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. අර චිත්ත විසුද්ධි හා සීල විසුද්ධි කියන එක තියෙන්නේ පැවැත්ම සඳහා. දිව්‍ය ලෝකයේ, මනුස්ස ලෝකේ ඒවා පැවැත්ම සඳහා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි තියෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකයේ පැවැත්ම සඳහා, අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ පැවැත්ම සඳහා චිත්ත විසුද්ධි. ඒවා ලෞකිකයි. එතන නිවන නැහැ. එහෙනම් දික්ටි විසුද්ධියේ ඉඳලා තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. නිවැරදි ප්‍රඥාව. ඒකට ඉස්සෙල්ලාම අධ්‍යාත්මය තමයි බෙදලා බලන්න වෙන්නේ. තමන්ගේම ශරීරය. ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි තමන් ගැන විමසන්න. අන් අය ගැන විමසන්න එපා. බද්දවග්ගයේ කුමාරවරු 30 දෙනා එදා 29 දිනෙකට බාහිරයවන් හිටියා. එක්කෙනෙකුට බාහිරයවන් නැහැ. එයා తాවකාලික කාන්තාවකට අඬ ගහගත්තා. 30 දෙනාම ගියේ අර 30 දෙනාත් එක්ක විනෝද සඳහා. රජ ඇඳුම්, වටිනා ඇඳුම් පැළඳුම් තිබ්බේ. ඒ ඔක්කොම ගොඩ තියලා දියට බැස්සේ සතුටු වෙන්න. ඒ සතුටු වෙන අතරේ අර එක්කෙනෙක් විතරක් අර తాවකාලික වශයෙන් අඬ ගහගත්ත කෙනා දියට බැස්සේ නැහැ. එයා ආවේ වෙන අරමුණකට. එයා ආවේ මේගොල්ලන්ට අයිති සියලු දේ වස්තුව හොරෙන් අරන් යන්න, හොරකම් කරන් යන්න. අර කට්ටියක දන්නේ. අර ඇඳුම්, ඒ මිල මුදල්, වටිනා දේවල් අර ගොඩ තියලා දියට බැස්සට පස්සේ අර කාන්තාව අර ටික ඔක්කොම වටිනා බඩු මුට්ටු අරගෙන පැනලා ගියා. ගොඩට ඇවිල්ලා බලපහම තමන්ගේ ඇඳුම් පැළඳුම් වටිනා දේවල් රන් රිදී මුතුමැණි නැහැ අතුරුදහන්. දැන් වැළුවා අර කාන්තාවක් නේ. කාන්තාව හොයාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ මේක දෙදා දිවසින් දැක්කා. 30 දෙනාටම නිවන් දකින්න පින් තියෙනවා. ගිහිල්ලා ඒ ගඟ අයිනේ ගහක් මුල වාඩි වෙලා හිටිය දැන් දාන්න එනවා කියලා. 30 දෙනා නෙමෙයි අනිත් 29ත් එක්කම එනවා කියලා දාන්න. දැන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් තමයි යහුවේ මේ පැත්තෙන් කාන්තාවක් එහෙම ගියාද? මොකටද කාන්තාවන් ගැන හොයන්නේ? අනුන් ගැන මොකටද හොයන්නේ? තමන් ගැන හොයන එක ඊට වැඩිය වටින්නේ නැද්ද කියලා ඌ. අන්න පෑදුනා පොඩ්ඩක් මොලේ. ඇත්ත ඇත්ත. අනුන් ගැන හොයනවට වඩා Taman ගැන හොයන එක තමයි හොඳ. එහෙනම් වාඩි වෙන්න කිව්වා. බණ කිව්වා. ඒ ඔක්කොම මාර්ගඵල ලැබුවා. කවුරු ගැන හොයලාද? අපේ මේ ලෝකේ වැඩි දෙනෙක් හොයන්නේ අනුන් ගැන. Taman ගැන හොයන්නේ. Taman ගැන හොයන්න නම් මේ ශරීරය බෙදලා බලන්න. එතකොට හොයාගන්න පුළුවන් මේක තුල තියෙන මොනවද කියලා. ඒක හරියටම දැක්කනම් ඇති වෙන්න සිතුවිල්ල තමයි මේක තවදුරටත් ඇදගෙන යන්න නෙමෙයි මේකෙන් ගැලවෙන්න. නිදහස් වෙන්න. එයි. මේක තුල තියෙන අතිශය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ ස්වභාවයක් තියෙන මේකේ. ඒක අපිට තාම දැర్శණය වුන්නේ එහෙනම් ඒ අභ්‍යන්තරය තුල තියෙන ඒ කොටස් ටික අපි ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. එයි. මම අපි තාම මේක ගන්න පුරුදු වෙලා තියෙනවා එක වචනකින්. මම කියලා. මගේ කියලා කියනවා. අධ්‍යාත්මික ශරීරයත් මගේ බාහිර රැස් කරගෙන එකතු කරගෙන ගොඩ ගහගෙන තියෙන ඒවත් මගේ. මට අයිති කියනවා. වැරදි. ඇයි වැරදි කියන්නේ? මම කිව්වොත් ඒක වචන. එක්කෙනයි. හැබැයි මොන පැත්තට බෙදුවත් කොටස් රාශියකට මේක බෙදන්න පුළුවන්. කොටස් රාශියකට බෙදන්න පුළුවන්. 201කට බෙදනවා මම. 201කට. තව දහස් ගානකට බෙදන්න පුළුවන්. මේ අවබෝධය සඳහා ගන්නවා 201ක්. 28ක් රූප තියෙනවා. අහලා තියෙනවද? අභිධර්ම ක්‍රමයෙන් ගත්තොත් 28ක් තියෙනවා. දොරවල් 6ක් තියෙනවා. දොරවල් 6ක් තියෙන අපේ ශරීරයේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒ දොරවල් හයෙන් ඇතුල් වෙන අරමුණු හයක් තියෙනවා. ඇහෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස, මනසෙන් අරමුණු. මේ දහම දැනගෙන දැකගෙන අවබෝධ කරගන්න එකක්. තාම දැක්කේ නැති නිසා අවබෝධ වුන්නේ හැබැයි අපි දැනගෙන ඉන්නවා. දන්නවා මේ ධර්මයේ සත්‍යයක් තියෙනවා කියලා දන්නවා. හැබැයි තාම දැක්කේ නැහැ. චතුරාර්ය සත්‍ය දැක්කේ නැන් තාම. දකින්න එකක් චතුරාර්ය සත්‍ය. දුක කියන එක දකින්න එකක්. හේතුව දකින්න එකක්. ඒ නිදහස් වීම දකින්න එකක්. ඒට ආපු මාර්ගය දකින්න එකක්. ආර්ය සත්‍ය හතරයි ලෝකේ තියෙන්නේ. අවිද්‍යාව තුල ඉන්නකම් ඔක පේන්නේ. එහෙනම් අරමුණු හයක් තියෙනවා. විඥාන හයක් තියෙනවා. විඥානය කියන්නේ මොකක්ද? සිත. මනස. මානසිකාරේ අරමුණ දැනගන්නවා. රූපයක් පිළිබඳව නිවැරදිව දැනගන්නේ විඥානේ. ශබ්දය පිළිබඳව නිවැරදිව දැනගන්නේ මේ කෑ ගැහුවේ සතේ. අර ඇහුණ හඬ වාහනයක්, මෝටර් සයිකල් එකක්. එහෙම නැත්නම් බස් එකක්. එහෙම නැත්නම් කෝච්චිය. හඬින් කියන්න පුළුවන් දැක්කේ නැති වුණාට. හඬ තුල තියෙන අඳුනා ගැනීමේ ස්වභාවය. ඒ කොහෙන්ද දැනගත්තේ? විඥානේ, මනසින්, මානසිකාරේ. ගඳ සුවඳ Tamanට කියන්න පුළුවන්. මේ දුර්ගන්ධය මොකෙන් එනවද කියලා. සතෙක් මැරිලා වගේ කියනවා එහෙම. සුවඳ කියන්න පුළුවන්. මේක පිච්ච මල් සුවඳයි. මේක මහනෙල් මල් සුවඳයි. අරලිය මල් සුවඳයි. බැරිද කියන්නේ? පේන්න නැහැ හැබැයි කියන්න පුළුවන්. කිව්වේ කොහොමද? විඥානේ. මනසින්, මානසිකාරේ. විඥාන හයක් තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, චිව විඥාන, කාය විඥාන, මනෝ විඥාන. හයක් තියෙනවා. ඒ කරුණු තුන එකතු කරන ස්පර්ශ හයක් තියෙනවා. මම ටිකක් කියලා එකින් එක විස්තර කරනවා. මොකද ওই 200 එක විස්තර කරනකොට මේ අවුරුද්දම ඉවර වෙන්න පුළුවන්. <laughs> තේරෙනවද? ඒක නිසා මෙතන ඒ ටික කියන්නේ කිව්වොත් අත්‍යන්තර මේ ධර්මයේ බිඳක්වත් තේරුම් ගන්න අමාරු වෙනවා. අපි දන්නවා චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද රූප, ගාන ප්‍රසාද රූප, જીවහා ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප කියලා පහක් තියෙනවා. ප්‍රසාද රූප පහක් අපේ ශරීරයේ තියෙනවා. ඒකෙන් දෙකක් මම මුලින් ධර්ම දේශනාවේ දේශනා කළා, විස්තර කළා, පැහැදිලි කළා. ඒ චක්කු ප්‍රසාද රූපය හා සෝත ප්‍රසාද රූපය. චක්කු කිව්වේ හැ ප්‍රසාද රූපය. සෝත කිව්වේ කන. ඒ පිළිබඳව ප්‍රසාද රූපය. මෙතන ඉඳලා විස්තර කරන්නේ ගාන ප්‍රසාද රූපය. ගාන කිව්වේ නාසයට. එහෙම එකක් තියෙනවනේ ශරීරේ. ඔව්. ප්‍රසාද. මොකද්ද ප්‍රසාද කියන්නේ? ප්‍රසාද දීමන ආයතනය තුලින් දෙනවා. අවුරුද්ද අන්තිමට සිංහල අවුරුද්දට ප්‍රසාද දීමනා මොකටද ආයතනය දියුණුයි තමන් හරියාකාරව රැකියාව කළා අභිවෘද්ධියට වැඩ කළා ඒකෙන් ලැබුණු ලාභය ප්‍රසාද වශයෙන් බෙදලා දුන්නා ගාන ප්‍රසාද නාස්‍යත් එකක් ප්‍රසාද කිව්වේ ඒ හොඳට හිටියට ලැබුණු එකක් ওই නාසය හැදිලා තියෙන ධර්මතාවය මොනවද? මහා භූත හතරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඒ හතරේ තව හතරක් තියෙනවා වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ අටට කියන්නේ සුද්ධ ආස්තක කලාප. සුද්ධ කියන්නේ පිරිසිදු, අස්ත කිව්වේ අටට, කලාප කියන්නේ සමූහයක්. එහෙනම් මේ නාසයේ තියෙන්නේ ওই අටයි. මොකද මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන අධ්‍යාත්මික හා බාහිර මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන සුද්දාෂ්ට කලාපෙන්. වෙන කිසි දෙයක් නැහැ. අනිත් එක තමයි සිත හා සිතුවිලි. එහෙනම් මේ සුද්දාෂ්ටක කලාපයෙන් නිර්මාණ වෙච්ච නාසය ප්‍රසාද දීමනාවක්. මොකටද? පෙර භවයේ හොඳට හිටියට. සමහර අයගේ නහය මුක්කන් වෙලා තියෙනවා. අවලස්සනයි. ඇතයි. උදාහරණයක් කියනවා. කුසරච්චුරුවන්ගේ නහය මොන වගේ එකක්ද? මූණ මොන වගේ එකක්ද තිබ්බේ? කැවුමක් වෙලා තිබ්බා. හැබැයි රජුරු කැවුමක් වගේ උනේ ඇයි? පෙර භවයක වෙළඳාමෙන් ජීවත් වෙච්ච මිනිස්සෙක්. එදා උදේ වෙළඳාම යන්න ලෑස්ති වෙනකොට ගෙදර අය කිව්වා අද අපේ ගෙදර නිවසේ අපි කැවුම් යන්න හදනවා. කැවුම් යනවා. ආ හොඳයි. මගේ පංගුව බෙදලා අයින් කළා තියන්න මං දීලා ආපුවාම කන්ට. දැන් කට්ටිය ගෙදර කට්ටිය කැවුම් ඉවුවා. කැවුම් යන්න වෙලා යනවා. අයලු දන්නවා. එතකොට උදේ වරුවේ කැවුම් ගිලා අවසන් වෙලා අර ස්වාමියාගේ පංගුව පැත්තක වහලා තිබ්බා. දවල් වුණා දන්නේම නැහැ. ස්වාමින් වහන්සේ නමක් වැඩලා ඉන්න දොරකඩ පාත්‍රයේ තියාගෙන. එහාට බැලුවා මෙහාට බැලුවා එහාට දිව්වා මෙහාට දිව්වා දෙන්න දෙයක් නැහැ. ඇයි දානි කැම හැදුවේ නැහැ. කල්පනා කරන දෙන්න දෙයක් නැහැ. හාමුදුරුවෝත් යන පාටකුත් නැහැ. එක දෙයක් තියෙනවා මේකවත් දීලා නිදහස් වෙන්න ඕනේ. ස්වාමියාට කියනවා අපි නිතරම කැවුම් හදනවා ආයි දවසක හදපුවාම අපි තියන්නම් කියලා ස්වාමියාට විස්තරේ කියනවා කියලා අර කැවුම් ටික අරගෙන පූජා කළා හාමුදුරන්ට පාත්‍රය ඇතුලෙන් තිබ්බා. හාමුදුරුවෝ ඉතින් පින් අනුමෝදන් කළා සුවපත් වේවා කියලා අපව හැරුණා. පොඩ්ඩ දුරක් යන්න හම්බුනේ අර පුච්චල එනවා. බොහොම වෙහෙසයි මහන්සි බඩකිනීමට හරියට අර හදපු කැවුම්ක් දෙකක් ගන්නකො කිව්වා කන්න. තේ වතුරට ඒකත් හදන්න කිව්වා. දැන් කොහෙන්ද කැවුම් දෙන්නේ? අර වඩින ස්වාමින් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා අපිට අද ආහාර සකස් කරගන්න කාල වේලාවක් ඔබ තුමාට තිබ්බේක. ඔයාට තිබ්බ කැවුම් ටික අර හාමුදුරන්ගේ පාත්‍රය ඇතුලෙන් තිබ්බා කිව්වා. පූජා කරා කිව්වා. මිනිස්සුන්ට කේන්ති ගියා හොඳටම. ඒ බඩකිනිනේ. බඩකිනි වැඩි වුණාම කේන්ති හරියට කේන්ති ගියා. ඕගොල්ලන්ට මොකටද ඕවා දුන්නේ? ඕවා කාලා ගිහලා බුදිය ගන්න ඕගොල්ලෝ කියලා එලෝගෙන ගියා පස්සේ. ගිහලා උදුරලා ගත්ත පාත්‍රේ. අත දාලා ගත්ත කැවුන්ට් එක හිස් පාත්‍රේ දුන්නා. දැන් මොකක්ද උනේ? එදා ඉඳලා ඉපදිච්ච සෑම ආත්ම භවයකම මොහොන කැවුමක්. එතකොට නාස්‍ය මූණ මූණ මැද්දේ තියෙන නාස්‍ය කවුරු හදපු එකක්ද? කල්පනා කරලා බලන්න. ඒ නිසා තමයි ප්‍රසාද රූප කියන්නේ ඔකට. පෙර භවයේ හිටිය ආකාරයට ලැබිච්ච එකක් ඕක. තේරෙනවද? පෙර භවයේ හිටිය ආකාරයක් තියෙනවනේ. හොඳ දේවල් කරගෙනත් හිටියා නරක දේවල් කරගෙනත් හිටියා. ඒතොර නරක දේවල් කරගෙන හිටපු එකේ ප්‍රතිඵලයක් තමයි අර මූණ කැවුමක් වගේ වුණේ. දැන් එතකොට අපේ රටේ විවාහක රූරචනක් මේ ළඟදී. දැන් ඒගොල්ලන්ගේ එහෙම නෑ නේද? ලස්සනට තියෙනවා. ඇයි ඒ? අන්න ප්‍රසාද දීමන ප්‍රසාද රූප තියෙනවා නේද? කොහෙන්ද එතකොට ලැබුණේ? පෙර කර්මයෙන්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේක කර්මයෙන් ලැබුණු දායාදයක්. කමදායදෝ. ඒක කර්මයෙන් ලැබුණු දෙයක්. එහෙනම් කර්මයෙන් ලැබුණු දෙයක් නම් ඒක තමයි මුල් උනේ. ඒ තමයි හේතුව. මූල කාරණේට කියන්නේ අපි හේතු කියලා. දැන් ඒතකොට නාසය හදන්න වර්තමානයේ මොකද්ද උදව් කළේ උපකාර කළේ? අර භූතය හතර දෙනා. කවුද? තද ගතිය, දියර ගතිය, උස්නය, වාතය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ. වර්ණයක් තියෙනවා, පාටක් තියෙනවා නාසයේ. ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා, පැතිරීමක් තියෙනවා. ඕචා පැතිරීමක් තියෙනවා. එහෙනම් හේතු කිව්වේ මූල ධර්මවලට. එතකොට මුලින් ඉදිරිපත් වෙච්ච ධර්මය මොකක්ද? කර්මයයි. නාශයක් හදන්න උපකාර කරපු ධර්මය මොකක්ද? සතර මහා භූතයෝයි. ඒයින් උපන් ධර්මයක් නාසය. එවත් ගාන ප්‍රසාද රූපය. හැබැයි ඕකට වැරදි වචනයක් අපි පාවිච්චි කරනවා. නාසය කාගේද? මගේ. හරිද එහෙම කිව්වොත්? නෑ. ඇයි? මගේ නම් ඕක මට ඕන විදිහට නේ තියෙන්නේ. මගේ නෙමෙයි. එහෙනම් කාටදයි? මුලින්ම ඉදිරිපත් වෙච්ච ධර්මයේ කර්මයයි උපකාර කරපු ධර්මය සතර මහා ධාතු ශක්තියින් හතරක් එයින් උපන් ධර්මය නැසෙයි. ඊට පස්සේ කතා කරන්න එපා මගේ කියලා. ඇයි? බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි හේතු ඵල. නිවන හැර මේ ලෝකයේ තියෙන සියලුම දේවල් හටගන්නේ හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් දැන් ගාන ප්‍රසාද රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්ද? අමතත් හදලා දුන්න එකක්ද? නෑ හේතු ප්‍රත්‍යයෙන් හටගත් එකක්. එහෙනම් හේතු අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. කර්ම අයින් කළොත් ඔක හැදෙන්නේ කනත් ඒ වගේ. ඇසත් ඒ වගේ. හේතු අයින් කළොත් ඵල හැදෙන්නේ ඒ ඵල හැදීමේ අවසානය තමයි නිවන. හේතු හැදුවොත් ඵල හැදෙනවා. එහෙනම් ගාන ප්‍රසාද රූපය. ඊට පස්සේ කතා කරන්න එපා මගේ කියලා. මට අයිති කියන්නත් බෑ. එයි. මට අයිති එකක් නෙමෙයි. කර්මයට අයිති එකක්. ඒයින් නිර්මාණය කරපු එකක්. හොඳට හිටියානම් හොඳයි. නරකට හිටියානම් මේක දැනගත්තා දැකගත්ත පුච්චලයා කර්ම කරන්නේ අකුසල කර්ම. ඒකයි මේ ධර්ම අවබෝධය තුළ කර්මය සේවෙනවා කියන්නේ. අවබෝධය තුළ සේවෙනවා. අවබෝධ නොවන තාක්කල් කර්ම කරනවා. එහෙනම් මේ ස්වභාවය දැනගත්තාම මම මේ භවයේ මට අනාගත භවයේ මගේ નાශයක් හැදෙනවා නම් මං බලාපොරොත්තු වෙන්නේ විකෘති වෙච්ච එකක්ද ප්‍රකෘතිකක්ද? ප්‍රකෘතියක් බලාපොරොත්තු වෙන්නේ. එතකොට යා ඒ විකෘති කරන කර්ම කරන්නේ නැහැ. කර්ම කොහෙද සකස් වෙන්නේ? සිතේ. සිත තුළ ගොඩනැගෙන ශක්තියක් තමයි කර්ම කියන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මම චේතනාවම කර්මය වශයෙන් පනවනවා. චේතනාව කියන්නේ සිත බලවත්. දැන් කොහොමද බලවත් උනේ? අර කුසලච්චරෝ රැයත අතීතේ අර හාමුදුරන්ට පිළිගන්නපේක උදුරලා ගත්තේ द्वේෂයෙන් නෙමෙයිද? ලෝභයෙන් නෙමෙයිද? ඒ ටිකට තියෙන ආසාව කියන්නේ ලෝභයයි. ඒ හාමුදුරේක අරන් ගියාට තියෙන තරහට නෙමෙයිද එක්ගත්තේ? ඒතකොට ලෝභයයි ද්වේෂයයි නෙමෙයිද එතන තිබ්බේ? ඒ තුල නෙමෙයිද කර්ම කෙරුවේ? එයා ඒක අනාගතය ගැන දැක්කේ නැහැ. ඇයි දැක්කේ නැත්තේ? එයා අතීතය ගැන දැක්කෙත් නැහැ. වර්තමානයේ කරපු ක්‍රියාව හොඳ එකක්ද නරක එකක්ද කියලා හිතුවෙත් නැහැ. ඒ අනුව ඒ කර්මය කළා. ඒකේ විපාකයක් නෙමෙයිද? ඒකේ විපාකය. එහෙනම් ජීවහ ප්‍රසාද රූප. දිව අපි හිතනවා මට අයිති කියලා. නෑ ඔක සතර මහා ධාතුන්ට අයිති එකක්. බලන්න අපි දිවෙන් කරන්නේ රස විඳින එක විතරයි. වෙන මොකුත් කරන්න බෑ ඔකේ. රස විඳින එක විතරයි දිවෙන් කරන්නේ. ඇහෙන් කරන්නේ බලන එක, කනෙන් කරන්නේ අහන එක, නාසයෙන් කරන්නේ ගඳ සුවඳ දැනගන්න එක, දිවෙන් කරන්නේ රස විඳින එක. හැබැයි හැමෝම එකම ආකාරයෙන් රස විඳිනවද? නෑ. ස්පිරිතාලට ගිහින් බලන්න නාසයෙන් බට දාලා අවුරුදු ගාණක් ඇඳේ ඉන්නවද නැද්ද කියලා. ඇයි යාට දිවයෙන් ලබන රසය ඒ ජීව විඥානේ උපදවා ගන්න යාට වාසනාව? නෑ. රස දැනගන්න නම් කොහෙන්ද දැනගන්නේ? දිවෙන්. ඒතකොට දිව යාගේ විකෘති වෙලා තියෙනවා. බටයක් දාලා තියෙනවා ආමාශය දක්වා. ඒකෙන් පුනීලෙන් වක් කරනවා. නැද්ද එහෙමයි? ඇයි එතකොට? පෙර සංසාරේ කරගත්. එහෙනම් කර්මය හේතු හැබැයි දිව හදලා තියෙන සතර මහා ධාතුන්ගෙන්. හැබැයි ප්‍රකෘති தත්ත්වේ නැහැ විකෘති. ඒ නිසා ඒ ආස්වාදය ලබන්න බෑ. ප්‍රකෘති தත්ත්වේ නම් දිව හැමදාම මරණ මොහොත දක්වාම තියෙනවා. ප්‍රකෘති தත්ත්වේ. අවසානයේ පණ යන අවස්ථාවෙත් දෙලොම් මිස්ම ටිකක් කට ඇරලා දාන්න බලන්න. තලු මර මර ගිලින්නේ නැද්ද කියලා බලන්න. දාලා බලන්න. ඇයි? එතනින් ආස්වාදය හොයන්නේ. එහෙනම් අපට අයිති එකක්ද කර්මයට අයිති එකක්ද? ජීව ප්‍රසාද රූප, කාය ප්‍රසාද රූප. කාය කාය කියන්නේ ශරීරය. ප්‍රසාද. පෙර භවයේ හොඳට හිටියානම් අතපය ඉන්ද්‍රියන් හිස අතපය බොහොමත්ම පැහැදිලිව ලස්සනට තියෙනවා. උප්පත්තියම අංග විකලයි නැද්ද? අතක් නැහැ. අත් දෙකම නැහැ. කකුලක් නැහැ. කකුල් දෙකම නැහැ. හතරම නැහැ. නැද්ද? කොන්ද පණ නැහැ. බෙල්ල පැත්තකට ගිහිල්ලා, ඔළුව පැත්තකට ගිහිල්ලා, ඇහැක් උඩ ගිහිල්ලා, කට පැත්තකට ගිහිල්ලා. ඇයි ඒ? දෙමව්පියන්ගේ ඥානද? නැහැ. අම්මයි තාත්තයි ඉන්ද්‍රියන් සම්පූර්ණයි. අම්මටයි තාත්තට කිසිම ගැටලුවක් නැහැ. අතපය ඒ ඉන්ද්‍රියන් හොඳටම තියෙනවා. අංග විකල දරුවෝ නැද්ද? ආ දෙමව්පියන්ගේ ඥානෙද? නැහැ. එහෙනම් මොකද්ද හේතුව? කාය ප්‍රසාද රූප. ඒතර කාය කිව්වේ ශරීරය. මේ ශරීරය නිර්මාණය කළේ වර්තමානයේ පඨවි ආපෝ තේජෝ වායෝ. වර්ණ ගන්ධ රස ඕචා සුද්දාස්ඨක කලාපේ මේ ශරීරය පුරාම තියෙනවා හැබැයි ඒක අඩු වැඩියක් තියෙනවා සෑම කෙනෙකුටම වෙනස් නේද අඩු වැඩියක් තියෙනවා නේද වෙනස් ඒ වෙනස ඇති කලේ කවුද එතකොට යන්න වෙනවා අතීතයට පෙර භවයට යන්න වෙනවා එහෙනම් පෙර භවයේ කරගත්ත කර්මයට අනුරූපව තමයි මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ මේකේ කාලය තීරණය කරන්නේ කවුද? ඊළඟ දවසක් අපේ පැත්තේ දැන් මාසයක් වෙනවා හරියටම. අවුරුදු 9යි. මේ කුඩා මොලේ කැන්සර් එකක්. එකම දරුවා, ගෑනු දරුවෙක්. ඊයේ ද පෙරේදද මාසයයි හරියට මං හැන්දෑවේ එනකොට පන්සල ළඟ කනත්ත තියෙන්නේ. සොහන ගාව වාඩි වෙලා අඬනවා දෙන්න එකම. එකම දරුවා. අවුරුදු 9යි. එතකොට මේක නිර්මාණය කළේ කොහොමද? උප්පත්තියෙන් කිසිම දෙයක් තිබ්බේ නැහැ. හැදිලා මාස 6යි. ගියා. අවුරුදු 9. ඇයි හැදුනේ? අපේ ශරීරයේ සෑම මොහොතකම නිර්මාණය කරන සතර මහා සතර මහා ධාතුන්ගේ ඒ ස්වභාවය නිර්මාණය කරනව හේතු හතරකින්. කර්මයෙන් අපේ ශරීරයේ සතර මහා ධාතු නිරන්තරයෙන් නිර්මාණය කරනවා. සෑම මොහොතකම නිර්මාණය කරනවා. බනහන් වාඩි වෙච්ච එක්කෙනෙක්වත් දැන් මෙතන නැහැ. ඒ සියල්ල විනාශයට ගිහිලි ඉවරයි. බන කියන මමත් බන කියන්න වාඩි වෙච්ච මමත් මෙතන නැහැ. ඒ සියල්ල විනාශක් ස්වභාවයටපත් වෙලා ඉවරයි. අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුත්ෙන්ම උපදිනවා. ඒක තමයි අනිත්‍යයි කියලා කිව්වේ. එහෙනම් කර්මයෙන් නිරන්තරයෙන් මේ ශරීරයේ රූප කලාප නිපදවනවා. ඒ නිසා තමයි අර දරුවට අවුරුදු 9 කර්මයෙන් ආපු රෝගයක් කැන්සර් එකක් පිළිකාව. ඒ වගේම සීත උෂ්ණ අණුව අපේ ශරීරයේ රූප කලාප නිපදවනවා. සීත උෂ්ණ අණුව. ඒ වගේම සිතේ ප්‍රවෘත්ති අණුව සිතේ පැවැත්ම තියෙන තාක්කල් ශරීරයේ රූප කලාප නිපදවනවා. සිත ශනේන් බැහැර වුණොත් ශරීරේ එතන ඉඳලා මේ ශරීරයේ රූප කලාප නිපද වෙනවද? කෙස් වැවෙනවද? නියපොතු වැවෙනවද? නෑ මොනවාක් සිද්ධ වෙන්නේ. ඇයි? සිතේ ප්‍රවෘත්ති අනුව ශරීරයේ රූප කලාප නිපදවනවා. රූප කලාප කියවේ සතරමහා භූතයන්ට. සුද්දාෂ්ටක කලාපයට නිර්මාණය කරන මොහොතක් මොහොතක් මොහොතක් මොහොතක් පාසා අලුතෙන් අලුතෙන් අලුතෙන් අලුතෙන්ම උපදිනවා. උපදින ශරණයක් නැති වෙනවා. ඒ අලුතෙන් අලුතෙන් උපදිනවට කියනවා නිබ්බති ලක්ෂණය කියලා. ඒ ඇති වෙන ශරණයක් නැති වෙනවට කියව විපරිණාම ලක්ෂණය කියලා. මෙන්න මේ ලක්ෂණ අවබෝධ කරගන්න. පුජ්‍යලයකට වෙන දෙයක් නෙමෙයි. මේ සතර මහා භූතයන්ට වෙන දෙයක්. එහෙනම් එතකොට මේ කාය ප්‍රසාද රූපයේ කම්ම චිත්ත ඍතු අනිත් එක ආහාර. ඒ නිසා තමයි ආහාර අවශ්‍ය වෙන්නේ අපිට නිරන්තරයෙන් ආහාර අවශ්‍ය වෙන්නේ ශරීරේ රූප කලාප ටික ප්‍රകൃති தත්ත්වේ තියාගන්න. එහෙනම් කර්මයෙන් නිපදවනවා පෙර සංසාරේ කරපු කුසල කර්මයක් කින් නිපදෙව්වා මිට මාස 6කට කලින් ඒ gediy නිර්මාණය කළා. එතකොට ඒකේ ප්‍රවෘත්තිය මාස 6යි ડોක්ටර්ස්ලා කියන මේක අයින් කරන්න බෑ. කුඩා මොලේ අයින් කරන්න බෑ. පරිලව ගියා. අවුරුදු 9යි. එහෙනම් මේ කාය ප්‍රසාද රූපේ මට අයිති එකක්ද මගේද කර්මයට අයිති එකක්ද? විමසලා බලන්න. නුවණින් බලන්න. හැබැයි කතා කරන මගේ කියලා. ඒක තමයි දිට්ටි කිව්වේ. ඒ දිට්ටිය තමයි මේ විසුද්ධි කරන්නේ. සුද්ධ කරන්නේ ඒ දිට්ටිය. වැරදි දැකීම. ඒ මමනේ. මගේ මට අයිති. මට ඕන විදිහටද මේක තියෙන්නේ? මේ ශරීරේ මොන කොටසද මට ඕන විදිහට පාලනය කරන්න පුළුවන්? කිසිම කොටසක් මට ඕන විදිහට පාලනය කරන්න බෑ. එහෙනම් කවුද මේක පාලනය කරන්නේ? පසුගිය ධර්ම දේශනාවලත් කිව්වා. ජීවිත ඉන්ද්‍රිය රූපය කියලා එකක් තමයි මේක පාලනය කරන්නේ. කාය ප්‍රසාද රූපයට අයිති. කාය කිව්වේ ශරීරය ප්‍රසාද දීමනාට අයිති පාලනය කරන්නේ මම නෙමෙයි. පාලනය කරන්නේ මම නම් අර දරුවා මැරෙන්නේ පාලනය කරන්නේ මම නම් මේකේ ආයශ්‍ය තීරණය කරන්නේ මම. මට පාලනය කරන්න බෑ. කවද කොහම කොතනදී මොන විදිහටද පරිලව යන්නේ? කවුද කියන්නේ? කාටද කියන්න පුළුවන්? කිසි කෙනෙකුට කියන්න බෑ. හැබැයි යනවා බව දන්නවා. කවදා කොහම කොතනදී මොන විදියට හරි යන බව දන්නවා. ඔය එකක්වත් කියන්න බෑ. උපදින්නේ එක තැනක වැඩෙන්නේ තවත් තැනක රැකියාවල් කරන්නේ තවත් තැනක අවහවිහ වෙන්නේ තවත් තැනක වයසට ගිහිල්ලා ඉන්නේ තවත් තැනක මැරෙන්නේ තවත් තැනක වල දාන්නේ තවත් තැනක නැද්ද එහෙනම් එහෙනම් මේ යන ගමනේ අර කම්මචිත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් සකස් කරනවා ශනයක් ශනයක් පාසා ඇති වෙනවා නැති වෙනවා අර කර්මයෙන් හටගන්න රූප කලාප සමහර ඒවා ප්‍රකෘති සමහර ඒවා විකෘති එහෙනම් විකෘති උනේ මොන හේතුවක් නිසාද පෙර භවයේ කාගේ හරි ඔළුවට ගැහුව පොල්ලකින් මම කියන්න කර්මය ඔන්න ඒ දරුවගේ පෙර භවයේ කාගේ හරි ගැහුව ඔළුවට පොල්ලකින් හැදුනා gediyak ඒ gediya නරක් වුණා ඒ දරුවා මලා. මේ දරුවා හැබැයි ඒ පාර ගහලා තියෙන අවුරුදු 9 දී වෙන්න පුළුවන්. හරියට 9යි ආවා. තේරෙනවද මං කියන්නේ? එහෙනම් මේක අපිට අයිති එකක්. ශරීරේ ද කර්මයට අයිති එකක්. එතකොට මේක නිර්මාණය වෙලා තියෙන සතරමහා ඒ නිසා තමයි කාය ප්‍රසාද රූප කිව්වේ. කාය ප්‍රසාද රූප. පාලනය කරන්නේ ජීවිත ඉන්ද්‍රිය රූපෙන්. ජීවිතය කියන්නේ පැවැත්ම. ජීවිතය කියන්නේ පැවැත්මනේ. ඒ පැවැත්මට අධිපතිකම නායකත්වය aran තියෙනවා. ඒකට කියනවා ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය කියන්නේ අධිපති, නායකත්වය. ජීවිත ඉන්ද්‍රිය. රූප කියන්නේ ওই සුද්දාෂ්ටක කලාපයට. අපිට පාලනය කරන්න බෑ. ඒ ජීවිත ඉන්ද්‍රිය රූපයෙන් පාලනය කරනවා මේ ශරීරයේ සියලුම රූප කලාප. පසුගිය ධර්ම දේශනාවෙත් කිව්වා ජනාධිපති රටම පාලනය කරනවා. හැබැයි මිනිස්සෙක්. අපි වගේ ලේයට මස් නහර වලින් හැදුනා. හැබැයි රටම පාලනය කරන අපට බෑ. නගරාධිපතිට නගරයම පාලනය කරන්න පුළුවන්. හැබැයි අපි වගේ මිනිස්සු. ජීවිතේන්ද්‍රිය රූපේ කියන්නේ සුද්දාෂ්ටක කලාපයයි. හැබැයි ඒකට බලයක් ලැබුණා කර්ම ශක්තිය කියන්නේ එකෙන්. කර්ම ශක්තියෙන් ජීවිතේන්ද්‍රිය රූපයට බලය ලැබුණා. ඒ බලයෙන් අනිකුත් සියලු දෙනා සියලු රූප කලාප පාලනය කරනවා. තේරෙනවද මං කියන එක ගැඹුරුයි ටිකක්. පැහැදිලිද මං කියන්නේ? මට පාලනය කරන්න බෑ නේද මේ එකක්වත්. එහෙනම් කාය ප්‍රසාද රූප කියන්නේ මේකයි. ප්‍රසාද රූප පහක් තියෙනවා. භාව රූප දෙකක් තියෙනවා. ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප. ස්ත්‍රියක් ස්ත්‍රියක් වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ ස්ත්‍රී භාව රූපය. පුරුෂයෙක් පුරුෂයෙක් වශයෙන් හඳුනා ගන්න තියෙන්නේ පුරුෂ භාව රූපය. හිතාගෙන ඉන්නේ මගේ කියලා. ওই දෙකම නිර්මාණය කළේ කර්මය විසින්. ස්ත්‍රියක් වශයෙන් මේ ලෝකෙට නිර්මාණය කළාද? ඒ ස්ත්‍රියක ශරීරයේ තියෙන්නේ මොනවද? සතර මහා ධාතුවේ වස්සුද්දාෂ්ට කලාපේ. පුරුෂයෙක් වශයෙන් නිර්මාණය වෙලාව නම් ඒ ශරීරය තුල තියෙන්නේ මොනවද? ඒ සුද්දාෂ්ට කලාපේ. එහෙනම් ඒ සුද්දාෂ්ට කලාප වල අඩු වැඩිය වෙනස ඇති කලේ කවුද? කාන්තා පක්ෂයෙන් ඇහුවොත් කියයි අනේ හාමුදුරනේ ලබන ආත්මේ නම් පිරිමි ආත්මයක් ලබන්න තියෙනවා නම් අනේ හොඳයි වාසනාවයි කිය. ලැබිලා නැහැ හැබැයි. එහෙනම් මට ඕන විදිහට දාන්නේ. නෑ. කවුද එහෙනම් නිර්මාණය කළේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි යම් කිසි කෙනෙක් තුන්වෙනි ශික්ෂාපදය කඩනවාද? එයා කවදාවත් ස්ත්‍රීත්වයෙන් මිදෙන්නේ නෑ. කවදා හරි බුදු කෙනෙක්ගෙන් බණ අහලා අරිහත්ත්වයට යන්නේ ස්ත්‍රියක් වශයෙන්මයි. ඒ කාලය තුල අනන්ත අප්‍රමාණ නපුංසක වෙලා උපදිනවා. මේ තමයි බෞද්ධ දර්ශනය. යම් පිරිමි කෙනෙක් තුන්වෙනි ශික්ෂාපදය කඩනවාද? ඊගා භවෙන් නියත වශයෙන් නපුංසක. එවැනි අය ලෝකේ කොච්චර ඉන්නවද? එක්කෙනෙක්ද දෙන්නෙක්ද 100ක්ද 1000ක්ද කොච්චරක් ඉන්නවද? ඇයි එයාලා ආස නැද්ද ප්‍රകൃති තත්ත්වයෙන් ජීවත් වෙන්න? කවුද මේ විකෘති ඇති කළේ? තමන් කරගත්තද? අම්මා තාත්තා ඇති කළා දුන්නද? සහෝදර සහෝදරිය ඇති කළා දුන්නද? ඥාතීන් ඇති කළාද? තමන් කරගත්ත දේ. තමන් කරගත්ත දේ නේද? එහෙනම් තමන් කරන ගත්ත දේකේ ප්‍රතිඵල තමයි තමන් භුක්ති විඳින්නේ. ඒතකොට තමන් කියලා කෙනෙක් මෙතන නැහැ. තමන්ගේ සිතුවිලි විසින් නිර්මාණය කරපු දෙයක්. සිතුවිලි වලට කිව්වා නාම කියලා, නිර්මාණය කරලා තියෙන දෙයට කිව්වා රූපය කියලා. මේ සත්ව ශරීරය තුල තියෙන්නේ ওই දෙකයි. නාමංච රූපංච. අපට මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි. මීට කලින් ධර්ම දේශනාවලත් කිව්වා. ප්‍රයෝජන පිණිස පවතින්නේ සතිය හා යෝනිසෝ මනසිකාරය. ඒ දෙක තමයි උපකාර පිණිස පවතින ධර්මතා දෙක. දියුණු කරගත යුතු ධර්මතා දෙකයි සමතයයි විදර්ශනාවයි. මනාව අවබෝධ කළ යුතු ධර්මතා දෙකයි නාමයයි රූපයයි. ඉවත් කළ යුතු ධර්මතා දෙකයි අවිද්‍යාවයි තණ්හාවයි. ඔච්චරයි කරන්න තියෙන්නේ. එතනින් ඉවරයි. අවසන්. කලියොත්ත කරලා ඉවරයි. දැන් කීයක් කරලා තියෙනවද? දෙකක් මුල් දෙක. සතියහා යෝනිසෝ මනසිකාරය බලන්න කල්පනා කරලා මේ ගමන අවසන් කරන්න නම් ඔයාට සම්පූර්ණ කරන්න ඕනේ. ඔයාට සම්පූර්ණ කළොත් මේ භවයේ ඔය ගමන අවසන්. ඔයාට සම්පූර්ණ නොකළොත් තවත් භවයක් නිර්මාණය වෙනවා. කැමැති දෙයකට. හැබැයි හම්බෙන්නේ කකුල් දෙකේ එකක් වෙන්නත් පුළුවන්. හතර එකක් වෙන්නත් පුළුවන්. හැබැයි පාද නැති එකක් වෙන්නත් පුළුවන්. පාද 100ක් තියෙන එකක් වෙන්න පුළුවන්. නැද්ද එවැනි අය? මොකේටද කැමති? එහෙනම් කුසල කුසල කර්මයන් විසින් නිර්මාණය කුසල කුසල කියන්නේ සිතුවිලිද? සිතුවිලි කියන්නේ නාම. කුසල කුසල කියන්නේ සිතුවිලි. ඒතකොට සිතුවිලි වලින් නිර්මාණය කරන්නේ පුජ්‍යලයක් සත්‍යයක් නෙමෙයි. සතර මහ භූතයන්ගේ ස්වභාවයක්. ඔකට කිව්වා කෙනෙක් ඉපදුනා කියලා. කෙනෙක් ඉපදුනා? නෑ. ඊළඟ ධර්ම දේශනාවලදී ඔය ප්‍රතිසන්දි චුති ප්‍රතිසන්දි දෙක පිළිබඳ විස්තර වෙයි අහගන්න කාලේ දැනුම් දෙන කාලය අවසන් මේ කෙටි කාලයක් තුළ මේ අතිශය ගැඹීර ධර්මය විස්තර කරන්න හරි අමාරුයි තේරුණාද ඉතින් දැන් කියපු දේ චුට්ටක් හරි තේරුණාද පොඩ්ඩක් හරි තේරුණාද එහෙනම් ඒක තව වැඩි දියුණු කරගන්න ඒක නැවත නැවත හිතන්න කල්පනා කරන්න විමසන්න බුද්ධියෙන් කරන පරීක්ෂණයකට කියනවා භාවනා කියලා දැන් භාවනා කියන්නේ මොකක්ද? ඔයත් හිතන මේ වාඩි වෙලා වම් අත උඩින් දකුණු අත තියාගෙන දැස් පියාගෙන මේ ශාරීරිය පොඩ්ඩක් අත් හෙලවෙන්න දෙන්නේ නැතුව ඉන්න එක භාවනා කියලා කියන්නේ. බුද්ධියෙන් කරන පරීක්ෂණයක් භාවනා කියන්නේ. මේ අධ්‍යාත්මික හා බාහිර ලෝකයේ පිළිබඳව බුද්ධියෙන් විමසනවා, හොයනවා, කල්පනා කරනවා. ඒකට කියන භාවනා කියලා. ඒක විදර්ශනා කියන විශේෂ දර්ශනයක්. විශේෂ දර්ශනය විදර්ශනා විශේෂේන පස්සතිති විපස්සනා විවිධාකාරේන පස්සතිති විපස්සනා විවිධාකාරයෙන් බැලීම විපස්සනාවයි විවිධාකාරයෙන් විශේෂයෙන් බැලීම විපස්සනාවයි ඒ තුළ තමයි ප්‍රඥාව පහළ වෙන්නේ අවබෝධයක් තියෙන්නේ අවබෝධයක් තියෙන අවබෝධය තුළ අතහැරෙනවා අවබෝධය නැති තාක්කල් අතහැරෙන්නේ අපි කියනවා අතහරින්නට කියලා නමුත් අතහරින්නේ නැහැ ඇයි? අවබෝධය නැහැ. මේ සත්‍ය අවබෝධය තුල නිකම්ම අතහැරෙන බය වෙන්න එපා. ඒ නිසා අවබෝධයට මූලිකත්වය දෙන්න අවබෝධ කරගන්න උත්සාහ කරන්න අවබෝධ කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ අදිෂ්ඨානය ඇති කරගෙන ඇති කරගන්න අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා අදට. සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු